තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු තත් කතමෝ කාමච්ඡන්தோ යෝ කාමේසු කාමච්ඡන්தோ කාමරාගෝ කාමනන්දී කාම තණ්හා කාම ස්නේහෝ කාම පරිලාහෝ කාම මුජ්ජා කාමච්ඡෝතානං අයං විත්තති කාමච්ඡන්දෝති සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ චිත්ත සංතානය සකස් කර ගැනීම සඳහා අපි කටයුතු කළ යුතු වෙනවා ඒ සඳහා ප්‍රායෝගිකව කළ යුතු දේවල් බොහෝ වශයෙන් සාකච්ඡා කරන ඒ සඳහා සකස් කරගත්ත ධර්ම දේශනා මාලාව තමයි එවැනි අරමුණකින් දිගහැරෙන ධර්ම දේශනා මාලාව තමයි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියන්නේ. අපි පසුගිය දින කීපයේම බොජ්ජංග ධර්මයේ පිළිබඳ සාකච්ඡා කරා. බොහෝ කාරණා වශයෙන් නැති නුවණ ඇති කරන නැති ඥානය ඇති කරන හිත සමාහිත කරන මාර්ග සිත් උපදවාලන ඵල සිත් උපදවාලන උතුම් ධර්මයන් තමයි ඒවට හේතු වෙන උතුම් ධර්මයන් අපි ළඟ වර්ධනය විය යුතු උතුම් ධර්මයන් බෝධියට අංග වෙන ධර්මයන් තමයි බොජ්ජංග කියලා කියන්නේ. එතකොට ඒවට බාධා වෙන කියන නුවණක් නැති කරලා දාන අන්ධකාරය ඇතිකට වන නුවණැස ආවරණය කරන හිත නොසන්සුන් කරන මාර්ග සිත් ඵල සිත් වලට ප්‍රතිරෝධයක් වශයෙන් හිතේම නැගෙන ධර්මයන් තමයි නීවරණ ධර්මයන් කියලා කියන්නේ. ඒකින්ද බෝධිඅංග ගැන කතා කරපු අපි නීවරණ ධර්මයන් ගැන කතා කරන්න ඕනේ කියලා ඊ දවසෙත් මම පැහැදිලි කරා. නීවරණ ධර්මයන් වශයෙන් කතා කරද්දී මූලික වශයෙන් කතා කරන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද සීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ධර්මතාවය. ඊට අමතරව සමහර තැන්වලදී අවිද්‍යාව නීවරණයක් විදිහට සඳහන් කරලා තියෙනවා. ඉන්නත් මේ නීවරණ ධර්මයන් හරියට නිකන් ධර්මයට අනුව කතා කරනවා නම් මේ නීවරණයන්ට යටවෙච්ච කෙනා ඊටාම විශාල පීඩනයකින් විශාල පරිහානියකට පත් වෙන හැම වෙලේම පීඩනයකින් වාසය කරන කෙනෙක්. මොකද නීවරණයන් ගැන කතා කරලා තියෙන්නේ කාමච්ඡන්දය ගැන කොයි විදිහටද ඒක තෘප්තිමත් වෙන්නේ නැති ස්වභාවය කොතරද කියනවා නම් හරියට ණයක් අරගෙන පොලි ගේගෙන ඉන්නවා වාගේ කාරණාවක් තමයි කාමච්ඡන්දයට අහුවෙච්ච කෙනා. ඇයි එහෙම කියන්නේ? කොච්චර පොලිය ගෙවුවත් ඒ ණය ණය බරෙන් නම් නිදහස් වෙන්නේ නැහැ. ඒ වගේ මේ පංචකාම සම්පත්තිය කරේ ඇලීම ඇති කරගෙන ඒවා මැත්තේම නැහෙන දඟලන පුත්කලයා පින්නත් යම් රූපයක් එකවරයක් දකිනවා දැන් අපි හිතන්න අපි යම් කිසි රූපයක් කෙරෙහි සංදයක් ඇති කරගෙන සංදයක් වෙන කැමැත්තක්. තමන්ගේ අතුලාන්ත කැමැත්තක් තියෙනවා නම් ඒ රූපය පිළිබඳව ඒ තැනත්තා ඒ රූපය දකිනවා. ඒ දකින වෙලාව හරියට නිකන් ණය වෙලා ඉන්න කෙනෙක් පොලිය ගෙවනවා වගේ. මේකට මේක සමාන කරලා බලන්න දරුවෙක් කියනකොට අපි දරුවෙක් කෙරෙහි දැඩි ඇල්මකින් ඉන්නවා. එතකොට දරුවෙක් කෙරෙහි දැඩි ඇල්මකින් ඉන්නවා නම් හිත හිත හැඹලේම කියනවා ගිහිල්ලා බල්ලෙන්ද බල්ලෙන්ද බල්ලෙන්ද කියලා. අපි කැමැත්තෙන් ඉන්න වස්තුව දැකීමේ ආසාවෙන් පෙළෙනවා. එතකොට ඔන්න ගිහිල්ලා බලනවා. බලපුවාම ඒ වෙලාවට පැනසෙනවා හිත. අපි අර දැකගත්තා කියලා ඔන්න සංසීමක් තියෙනවා. හැබැයි ආයෙ හිත උදේ ආයෙ බලන් දෙනවද නැද්ද? ආයෙ අනිද්දා උදේ ආයෙ බලන් දෙනවද නැද්ද? එතකොට මේ වගේ වාරයකට සැරයක් බලන් දෙනවා. වාරයකට සැරයක්. සමහර දේවල් පැයකට සැරයක් දකින්න ඕනේ. සමහර දේවල් දවසකට සැරයක් දකින්න ඕනේ. සමහර දේවල් සතියකට සැරයක් දකින්න ඕනේ. සමහර දේවල් මාසයකට සැරයක් දකින්න ඕනේ. නේද? ණය ගත්තාම පොලිය මාසයකට සැරයක් ගෙවන්න ඕනේ. පොලිය ගෙවනකොට පින්නත් මේ ගෙවපු වෙලාවට සැනසීමක් තියෙනවා. කුංචි සැනසීමක්. මොකද්ද? මේ මාසේ පොලි යන්තම් ගෙවා ගත්තා කියලා. හැබැයි ණය බර ණය බර අඩුවීමක් නැහැ. කාමච්ඡන්දය කියන්නේ අන්න ඒ වගේ එකක්. ඒක බලන්න මගේ තත්ත්වය. ඉතින් අපි මේක සාකච්ඡා කරනකොට මගේ තත්ත්වය මොකක්ද කියලා කල්පනා කරන්න ඕනේ. නැත්නම් බණ අහගෙන විතරක් ඉඳලා බෑ. පැහැදිලිවම අපි මේකට මුණ දෙන්න ඕනේ. කාමච්ඡන්දය ඇති වෙන්න හේතු කාමච්ඡන්දය නැති කරන විදිහ ගැන අපි සාකච්ඡා කරනවා. මං කිව්වා බොජ්ජංග බණ බොජ්ජංග දේශනා ගැන කරනකොටත් මං කිව්වා වැඩ පටන් ගන්න දවස් දෙන්න කියලා. නේද? ඒ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා බෝධිංග ඇති වෙන්න කරන්න ඕන මොකද්ද? ඒ වගේම ඒවා මොනවද Tamange තියෙන தත්ත්ව දැනගෙන. එතකොට ඒ தත්ත්ව දැනගෙන කොහොමද සකස් කරගන්නේ කියලා. ඉතින් ඒ වගේ මේ කාමච්ඡන්ද ආදිය දුරු කර ගැනීම සඳහා කළ යුතු දේ අපි සාකච්ඡා කරන හින්දා. හරි? අපිට පුළුවන් වෙන්න ඕන පළවෙනියෙන්ම කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම අපි මේක තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බයේ දේශනා කරනවා සත්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති අදානාති තමන්ගේ තුල ඇති වෙලා තියෙන යම් කාමච්ඡන්දයක් තියෙනවා නම් ඒ කාමච්ඡන්දේ මගේ තුල ඇතයි දැනගන්න ඕනේ. අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නැති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පදානාති. යම් කාමච්ඡන්දයක් තමන්ගේ තුල නැත්තම් ඒක නැතයි කියලා දැනගන්න ඕනේ. එතකොට ඉපදුනා වූ නූපන් කාමච්ඡන්දයක් තියෙනවා නම් ඒක ඉපදුනහම ඉපදුනා කියලා දැනගන්න ඕනේ. උපන් උපන් කාමච්ඡන්දයක් තියෙනවා නම් ඒක ප්‍රහාණය වුණා නම් ප්‍රහාණය වුණා කියලා දැනගන්න ඕනේ. ඒ වගේම තමයි යම් කිසි ප්‍රහාණය වෙච්ච කාමච්ඡන්දයක් තියෙනවා නම් ඒක ආය නූපදින තත්යකටපත් වුණා කියලා ස්ථිර වශයෙන් දැනගන්න. මේ වගේ පස් ආකාරයකට පින්නත් අපි මේ තියෙන තමන්ගේ තුළ කාමච්ඡන්ද වැඩ පිළිවෙල දැනගන්න ඕනේ. එහෙනම් තියෙන කාමච්ඡන්දය තියෙනවා යයි කියලා දැනගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මම පොලි වියෝගේ ඉන්නවද කියලා පොඩ්ඩක් බලන්න. හරිද? අපි ඇත්තට මුණ දෙනවා අඩුයි. මේ මම මෙහෙම අහන්නම්. ආ කාමච්ඡන්දාදී නීවරණයන් තියාගෙන වාසය කිරීමෙන් අනාගතයේ උපදින්නේ අනාගතයේ සිද්ධ වෙන්නේ යහපත් දේවල්ද අයහපත් දේවල්ද? ඒවා කුසල. අවබෝධය ඇති වෙන්නේ නෑ. එහෙනම් ඒවා අයින් කරගන්න උත්සාහයක් ගන්න ඕනද නැද්ද? හොඳයි. මේ කොයි වෙලාවක හරි අපේ මේ පින්නත් අයට ඒ අයහපත් දෙයක් Taman තුල තියෙනවා නම් අනාගතයේ අනර්ථයක් වෙන දෙයක් Taman තුල තියෙනවා නම් බයක් තියෙන්න ඕනද නැද්ද? නේද බලන්න අනාගතයේ අනර්ථයක් වෙන දෙයක් තියෙනවා. හරිද කියලා බයක් බයක් ඇති වෙන්න ඕනද නැද්ද? ආන්ගේ බය ඇති වුණොත් නේද ඒ දේවල් අයින් කරන්නේ. මේ දරුවන් ගැහි තියෙන ආදරය ගැන බයක් එහෙම නැතුණාද දැන්? දරුවන් කෙරෙහි තියෙන දැඩි බැඳීමක් Tamanට තියෙනවා නම් ආන් ඒක ගැන අපේ මේක අයින් කරලා දාන්න ඕනේ අයින් කරලා දාන්න ඕනේ කියලා බයක් එහෙම ඇතුණාද දන්නේ නේද දරුවන් කෙරෙහි විතරනේ මොනවා හරි දෙයක් ගැන ඉතින් පින්නන්නේ අන්න ඒකයි එහෙනම් අපි ළඟ කාමච්ඡන්දය කියන එක දන්නවා දහම් පාසල් යන කාලේ නම් දන්නවා නීවරණ ධර්ම නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද නිමිති ප්‍රතිපද විවික්තා. නේද? ලියන්නත් දන්නවා විභාග පාස් කරන්නත් දන්නවා නීවරණ කියන්නේ මොනවද කියලා දන්නවා. හැබැයි Tamange సంతානයේ කාමච්ඡන්දය තියෙනවා යයි බොහෝ දෙනෙක් දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. දැනෙන්න ඕනේ ඒක. ඒක දැනුනොත් තමයි ඒක අයින් කරන්න උත්සාහ කරන්නේ. ඒක පීඩාවක් විදිහට දැනෙන්න ඕනේ. හ්ම් බයක් විදිහට දැනෙන්න ඕනේ. ලැජ්ජාවක් විදිහට දැනෙන්න ඕනේ. අකුසලයේ ලැජ්ජා බය දෙක තියෙන්න ඕනේ. හ්ම් හිරියොතප් හිරියොත්ප්ප කියන දෙක තියෙන්න ඕනේ. හ්ම් දරුවන්ට ආදරය කරන්න බය වෙන්න ඕනේද? ලැජ්ජා වෙන්න ඕනේද? මේ දෙහිම අහපුවා තමයි යෝග තේරෙන්නේ. දරුවන්ට ආදරය කරන්න බය වෙන්න ඕනේද? නෑ කාට බය වෙන්නද නේද? ඊළඟට ලැජ්ජා වෙන්න ඕනේද? බය වෙන්න ඕන කියන එක නම් දැන් ඉස්සර තේරුණා නේද? මොකද මේක ගිනි අඟුරු වලක් වාගේ මේක මම අපි මේ කාමච්ඡන්දය ගැන කතා කරද්දී ඉතිරිදී මේ 11 ආකාරය ගැන මම සාකච්ඡා කරන්නම්. හිතන්න ඕන විදිහ 11 ආකාරයක් ගැන. ඉතින් ඒ මේ ඒ වගේම එතකොට එහෙමනම් ලැජ්ජා බය වෙන්න ඕනේ අපි. ඇයි මේක හේතු වෙලා මේ තියෙන බැඳීම හේතු වෙලා දරුවන් තියෙන ආදරේ විතර නෙවෙයි මම මේ පැහැදිලි කරන්න ඕනේ හින්දා ඒක අකුසලයක් කියලා මතක් කරන්නයි කිව්වේ. කාමච්ඡන්දයක් ඒක. කාම වස්තුන් කෙරෙහි තියෙන කැමැත්ත. එතකොට ආහාර ගැන තියෙන කැමැත්ත එහෙනම් කෙටියෙන් කියනවා නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදරය ආදී ධර්මයන් පිළිබඳව තමන්ගේ අතුලාන්තයේ උපදින කැමැත්ත කාමත් ඡන්දයයි. ඉතින් ඒක අනාගත මහා ව්‍යසනයකට හේතු වෙනවා. අනාගත මහා බයක් ඇති වෙන්න හේතු වෙනවා. අනාගතේ මහා සංසාරගත විපාක ලැබෙන්න හේතු වෙනවා. සිල් කැඩෙන්න හේතු වෙනවා. සමාධිය නැති වෙන්න හේතු වෙනවා. අවබෝධය නැති වෙන්න හේතු වෙනවා. Tamanta තියෙන ඇත්ත తত্ত্বය පේන්නේ නැති වෙන්න ඇත්ත తত্ত্বය ආවරණය වෙන්න හේතු වෙනවා. ආන්න ඒක මොකද්ද කියලා බලන්න. මිනිස්සෙගේ කටක තියෙන කේතය තෙම තෙම දත්කහට මැලියන් ආදිය ප්‍රසන්නද අප්‍රසන්නද? පැහැදිලිවම අප්‍රසන්නයි. නේද? ආ. ඒකින්ද කවුරු හරි කොෆි එකක් භාගයක් කාලා අපිට දුන්නොත් ඉතින් ටික කන්න කියලා. මූණ වල ටික ඇකීම නැහැ කිව්වහම. නේද අපිට නම් බෑ එහෙම කියලා. හොඳයි තමයි දරුවෙක් දුන්නොත්. දරුවෙක් දුන්නොත් අම්මෙකුට. අන්න පිළිකුල අරමුණු වෙන්නේ නැහැ. ඇයි ඒ? කාමචන්දේ හින්දා. කාමචන්දේ කියන අකුසලය. දරුවා ගැන තියෙන ලෝභය. හරි අන්න ඒ ලෝභය ඇත්ත වසන් කරනවා. ඊළඟ ලෝකේම මිනිසුන් රෞද්‍ර ගෝර ඡණ්ඩ කටුක සිතුවිලි ඉපදිලා අම්මා තාත්තා වනසන්න හේතු වෙන සහෝදර සහෝදරියන් සහෝදර සහෝදරියන් විදිහට පේන්නේ නැති වෙන්න හේතු වෙන වැහිලා යන තමන්ගේ සංස්කෘතිය සભ્યත්වය ඔක්කොම ආවරණය වෙලා ඇත්ත අරමුණු වෙන්නේ නැති වෙන්න පිස්සු වගේ වෙන ගතියට හේතු වෙන රාගය කියන්නේ අන්නර වගේ අපතලයේ හින්දා ඇත්ත වැසෙන උද්දං පාදතලා ආදෝ කේසමත්තකා තසපරියන් සම්පූර්ණං නානාපකාරස් අසුචිනෝ කියලා දේශනාවේ තියෙන මේ හැමෙන් ඇසුරා තියෙන නොයේකුත් අසුචි වලින් පිරිච්ච මේ ශරීර පිළිබඳව උපදනා වූ සුභහැඟීම. හරි අන්න එතනින් තමයි කාමච්ඡන්දය කියන තැනට ආවේ. ඉතින් ඒ වගේ මේ ඒවා ඔක්කොම වැහිලා යන්නේ මේ කාමය පිළිබඳ උපදනා වූ කාම ලෝකයේ තියෙන දේවල් පිළිබඳ තියෙන කැනැත්තෙන්ද. ඉතින් ඒක සංසාරගතව බොහෝ දුක් පීඩා වලට හේතු වෙනවා. ඒ පිළිබඳ අපි බය වෙන්න ඕනේ, ලැජ්ජා වෙන්න ඕනේ. ඒක අපේ අතුලාන්තයෙන් උපදින්න ඕනේ. අතුලාන්තයෙන් උපදින්න ඕනේ මේ අකුසලය මේ විදිහයි කියලා. එතකොට තමන් තුල පියන කාමච්ඡන්දය අපේ තුලින්ම දැනගන්න ඕනේ, නැත්ති කාමච්ඡන්දය නෑයි කියලා දැනගන්න ඕනේ. ඒ වගේම යම්කිසි උපන් කාමච්ඡන්දයක් නූපන් කාමච්ඡන්දයක් ඉපදුනා නම් ඒක ඉපදුනා කියලා දැනගන්නත් ඕනේ. උපන් කාමච්ඡන්දයක් ප්‍රහීන වුණා නම් ප්‍රහීන වුණා කියලා දැනගන්නත් ඕනේ. ප්‍රහීන වෙච්ච කාමච්ඡන්දයක් නැවත නූපදිනවා නම් ඒක නූපදින තත්ත්වයටපත් වුණා කියලා දැනගන්නත් ඕනේ කියලා මම කිව්වා. ඉතින් ඒකින්ද අපි දැන් කාමච්ඡන්දය ගැන දැනගත්තා මේ කාමච්ඡන්දයේ තියෙන ලක්ෂණ එකින් එක එකින් එක පොඩ්ඩක් අපි සාකච්ඡා කරගන්න ඕනේ යම්කිසි කාමයක් කෙරෙහි තියෙන කැමැත්තක් රාගයක් කාම වස්තුන් හින්දා යම්කිසි සතුටක් ලබනවා නම් හරිද අපිට සතුට ඇති වෙනවා නම් කාම වස්තුන් හින්දා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හින්දා ඒක උද්දාමයටපත් වෙනවා නම් ධම්ම ආදී ආදරය ආදී දේවල් හින්දා අන්න ඇගේ සිතුවිලි Tamanට දැනিলা ඒවා ඒ ලැබෙන ධර්මයන් කෙරෙහි අපිට යම්කිසි ආකාරයක සතුටක් ඇති වෙනවා නම් එතන තියෙන්නේ තමන්ගේ సంతානගත කාමච්ඡන්දයයි. ඒ වගේම නැවත දැකීමේ සංහාවක් ඇති වෙනවා නම් සංහාව කියලා කියන්නේ නැවත දැකීමේ, නැවත ඇසීමේ, නැවත විඳීමේ. බලන්න ඉතින් තියෙනවද නැද්ද කියලා දැන් හොයාගත්තා. කාමච්ඡන්දය අර්ථ දර්ශ ගන්නකොට තියෙනවද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ කාම ලෝකයේ වස්තුන් කෙරෙහි තියෙන කැමැත්තක් තියෙනවා නම් ඒ වගේම ඒ පිළිබඳ සතුටක් ඇති වෙනවා නම් මොනවද පංචකාම සම්පත්තිය කෙරෙහි සතුටක් ඇති වෙනවද? ආහාර දැක්කහම සතුටක් ඇති වෙනවද? මේ જાති ආහාරයක් මට ලැබෙන්නයි යන්නේ කියලා සතුටක් ඇති වෙනවා නම් ඊළඟට ඒ පිළිබඳව නැවත නොදැක ඉන්න බැරි තත්ත්වයේ ආය දකින්න ඕනේ ආය දකින්න ඕනේ ආය අහන්න ඕනේ ආය විඳින්න ඕනේ කියලා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා විදිහට සංහාව තියෙනවා නම් නැවත දැකීමේ නොදැක ඉඳ බැරි ගතියක් අතුලාන්ත තල්ලුවක් අතුලාන්ත වේගයක් දරාගත නොහි හිතේ ඇතුලේ දැවෙන පැවෙන ගතියක් ඇති වෙන සංහාවක් තියෙනවා නම් තියෙනවද දන්නේ නේද තියෙනවද දන්නේ නැහැ ඉතින් බලන්න මම කලින් කිව්වා දරුවෝ ගැන තියෙන ආසාවන්, ගෙවල් දරුවල් ගැන තියෙන ආසාවන්, ඉඩම් කාඩම් ගැන තියෙන ආසාවල් මේ ඔක්කොම වැටෙන්නේ එහෙනම් අකුසල් වලටද නැද්ද? කාමච්ඡන්දයටද නැද්ද? නේද? එහෙනම් ඒවා නොදැක ඉන්න බැරි ගතිය තියෙනවා නම් Taman තුල කාමච්ඡන්දය ඇතයි දැනගන්න ඕනේ. Taman තුල ඇති කාමච්ඡන්දය දැනගන්න ඕනේ. මගේ මේ సంతානයේ මේ වාගේ මේ ආකාරයට කාමච්ඡන්දය උපදිනවා. මේ ආකාරයට කාමච්ඡන්දය උපදිනවා කියලා දැනගන්න ඕනේ. ඒ වගේම මේ කාමයන් හින්දා මේ කාමයන් කෙරෙහි යම් කිසි ස්නේහයක් ආදරයක් කැමැත්තක් ඒ කියන්නේ බැඳීමක් තියෙනවා නම් ඊළඟට කාමයන් හින්දා යම් පරිග්‍රහයක් තියෙනවා නම් අන්න ඒක ලේසියෙන්ම හොයාගන්න පුළුවන් අපේ ඇහි සීමාවෙන් පින්නත් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශන ඈත් වෙනවා කනේ සීමාවෙන් ඈත් වෙනවා නේද මේ බලන්න හැම වෙලෙම අපි කැමති දේ අපේ ඇහි මානෙම තියාගෙන ඉන්න පුළුවන්ද? ළමයින් හැම වෙලෙම ගෙදර තියාගෙන ඉන්න පුළුවන්ද? ඔන්න ළමයා අවුරුදු 5ක් ගෙදර තියාගෙන හිටිය අම්මට ඉස්ලාම ඉස්කෝලේ ගිහින් දාලා ඇවිල්ලා අම්මා හොඳටම අඬන්න පටන් ගන්නවා. ආම් පරිදාරයක් ඇති වෙලා. නේද? ඊට පස්සේ ඊළඟට ඔන්න ඉස්කෝලේ ඇවිල්ලා ඊළඟට පහුවෙන් දායක ගිහින් දාන්න ඕනේ. ඊළඟට අන්තිමට ඉස්ලාම රැකියාව වර්ගයේ දවසෙත් එහෙමයි. නේද? දැන් පරස්තාව ඇති කරගත්ත දවසෙත් එහෙමයි. ඉතින් ඒ මොකද තමන්ගේ ඒ මොකක්වත් කරුන්නේ මාස 3කට සැරයක් විතර ගෙදර ආපු දරුවා හ්ම් මාස තුනකට විතර සැරයක් ගෙදර එන දරුවා සතියක් ගෙදර ඉඳලා යනකොට මොකද වෙන්නේ? ඒ එනකොට හරිය සන්තෝෂ වෙච්ච අම්මා හෝ තාත්තා යනකොට යටයිනට වෙලා බලාගෙන ඉන්නවා ඈතට පේන මානෙ දක්වා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා නොපෙනී ගියාද ආපහු හැරෙන්නේ හැරෙනකොට එන ගලන්න පටන් අරන්. මොකද මේ පරිදාහ ඇති වෙනවා. ඒකට කියනවා කාම පරිදාහ කියලා. ඒවා මේ ඒවා සාධාරණීකරණය කරගෙන අනේ ඉතින් අපි උගමයි අපි හරි බොළඳයි නේද හාමුදුරුවෝ කිව්වට අපිට එහෙම හරියන්නේ නැහැ ගියේ කියලා එහෙම ඉඳලා හරියන්නේ නැහැ නේද එහෙම ඉඳලා හරියනවද වුණාන්සෙත් නම් පුළුවන් ඇති අපිට නම් එහෙම හරියන්නේ නැහැ අපි මෙහෙම තමයි මේක තමයි හොඳම ක්‍රමය කියලා ඉඳලා හරියන්නේ නැහැ පින්වත් මේ සංසාරගතව පාර එනකොට හරකෙක් දැක්කනම් බල්ලෙක් දැක්කනම් මිනිහෙක් දැක්කනම් ඌරෙක් දැක්කනම් කුකුලෙක් දැක්කනම් නරියෙක් දැක්කනම් මේ මොකද වෙලා තියෙන්නේ කට්ටිය මෙන්න මේ කාමච්ඡන්ද ආදී තියෙනා වූ සංහාවල් අයින් කරගන්න නේද බුද්ධෝත්පාද කාලයකදී බණ ඇහෙන කාලයකදී බැරිවීමේ ආදීනවය තමයි. අර අයින් කරගන්න හැම ක්‍රමයක්ම තියෙද්දී අයින් කරගන්න විදිය තාමත්ම නිවැරදිව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙද්දී ඒවා ගැන කන් යොමන්නේ නැතුව නැත්නම් කන් යොමන්නේම නැතුව කට්ටියක් හිටියා. කන් යොමු කරලා ඇහුණද ඇහුන්නේ නැහැ වගේ කට්ටියක් හිටියා. ඔළුව වනවන හිටියා. ඇත්ත ඇත්ත කියන එක ඇත්ත තමයි කියලා කියන කෙනාටත් වැඩිය අනුමත කරනවා වාගේ නේද දැන් හරි වැඩේ වෙන ඔළුව නන්දත් බැරි වෙනවා කියන්නේ කියන කෙනාටත් වැඩිය අනුමත කරනවා වාගේ හිටියා ඇහුන්නේ නැහැ වාගේ ගියා ඉතින් ඒක තමයි අන්න අර අර අර විදිහට ඉන්නේ නේද ඉතින් Tamange පැත්තෙන් මේ තියෙන දේවල් අයින් කරගන්න අවශ්‍ය කරන කටයුතු කරන්නේ නැතුව මේ අත්විතරන්නේ මටත් එච්චරයි කිව්වා කියලා හරියන්නේ නැහැ නේද? අහගත්තා විතරක් හරියන්නේ නැහැ. අහගෙන මතක තියාගත්තා විතරක් හරියන්නේ නැහැ. මතක තියාගෙන වෙන කෙනෙකුට මේ මං වගේ කියලා දුන්නට විතරක් හරියන්නේ නැහැ. නේද? තමන්ගේ సంతానගත කාමච්ඡන්දය අයින් කරගන්න කලයුත්ත කරන්න ඕනේ. එහෙනම් මමත් බලා ගන්න ඕනේ. මට පරිදාහයක් තියෙනවද? මට දැවෙන ගතියක් තියෙනවද? ඒක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් මගේ පැත්තෙන් අයින් වෙනකොට මට මම බල බල හිතිය දේවල් මගෙන් පොඩ්ඩක් අයින් වෙනකොට මං අහහා හිටිය දේවල් මම වගේ පොඩ්ඩක් අයින් වෙනකොට මං විල විල හිටිය දේවල් මගෙන් පොඩ්ඩක් ඈත් වෙනකොට මට දැවිල්ලක් දැවිල්ලක් පිච්චිල්ලක් කියනවද කියලා බලන්න එහෙම තියෙනවා නම් ඒක කාම පරිදායක් ඊළාට කාම මුජ්ජා නේද පිස්සු වගේ වෙලා මුජ්ජාවටපත් වෙලා හරිද දැකලා තියෙනව නේද ඒ සිහි විකල්ලීම කොතරද කියනවා නම් සමහර ඇත්තෝ මොකද කරන්නේ මේ ශරීරය දෙකට වෙන් වෙනවා කියලා මොකද කරන්නේ ගිල්ල පොත් පිල්ලට තියාගෙන ඉන්නවා අර බෙල්ල කැඩෙන්න කියලා නේද පල්ලෙහාට පයින්නවා පෙටි බොනවා හරි ඒ කියන්නේ මේකෙන් සින් විකාරපත්‍රපත් වෙනවා ඒ විතරක් නෙවෙයි අම්මා මරනවා තාත්තා මරනවා හ්ම් පරම්පරා ගානකට හොරකම් කරනවා හ්ම් Tamanටත් ඇති වෙන්නකම් හොරකම් කරලා Tamanගේ පරපුරටත් හොරකම් කරලා පරපුරවල් 10කට විතර හොරකම් කරලා ඒත් නැති ඒක ඒ කියන්නේ පිස්සු විකාර වෙලා පිස්සු සිහිය නැතිවම වෙලා පිසු වගේ හැදිලා. කතා කරන දේ දන්නේ නැහැ. ක්‍රියා කරන විදිය දන්නේ නැහැ. ඉන්න තැන දන්නේ නැහැ. අද උරුවිකාර වගේ අන්න ඒ තියෙන අධිකතර වූ කාම මුජ්ජාවකට නේද? මුජ්ජා වෙලා. එතකොට මෙන්න මේ වගේ තත්යකටපත් වෙනවාපත් වෙනවා කියනවා නම් ඒක ඒක විශාල අනර්ථකාරී තත්ත්වයක් වෙනත් නේ. ඉතින් ඒකින්ද අපි විමසලා බලා ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ මගේ ළඟ මේ කියන ආකාරයේ කාමච්ඡන්දේ තිබේද? මේ කියන ආකාරයේ කාමච්ඡන්දයකින් මම පේනවාද? එහෙනම් මේ කාමච්ඡන්දය ඉස්සෙල්ලාම හඳුනා ගන්න ඕනේ. එහෙම ඒකට මෙහෙත් ලෙඩක් තියෙනවා නම් ලෙඩේ අඳුර ගන්න ඕනද නැද්ද ඉස්සෙල්ලාම? තියෙන එක එක ආකාරයෙන් තියෙන කාමච්ඡන්ද හඳුනා ගන්න. අපි හිතනවා කාමච්ඡන්දයෙන් මගේ නම් අඩු ඇති නැතු ඇති. කොහොම තමයි හිතන්නේ. ඒ හිඳ කාමච්ඡන්දයේ තියෙන අර්ථ දැක්වීම ටික. කාමච්ඡන්දය පිළිබඳ දේශනාවේ තියෙන ආකාරය මොකක්ද කියලා අපි විමසා බලනකොට අන්න ඒකල ඒකල ඒවා මතක තියාගන්න ඕනේ. හරි එතකොට Tamanට අදුම තරමින් Taman ළඟ ඒ ඒ ආකාරයේ කාමච්ඡන්ද උපදිනකොට මේ මේක මේකයි මේ ඇඬෙන්න එනවා මේ නේද? අඬන්නේ මොකද අඬන්නේ? අඬන්නේ පරිදාහය. නේද? පිසු ගතිය. නැත්නම් අර වෙනස් වෙන දේ පළදු වෙන දේ වෙනස් වෙනවා පළදු වෙනවා නැති වෙනවන් දේ නැති වෙනවා කියලා දන්නවනම් අඬන්න වෙනවද? නෑ. එහෙනම් මේ ඇඳීමක් Tamange තුල ඇති වෙනවා නම් පැහැදිලිව දැනගන්න ඕනේ මේක පරිදාහයක් කියලා. එහෙනම් ධනින්ද යඩන්නේ. එහෙනම් ඒ කාමච්ඡන්දයද නැද්ද? අන්න ඒ වගේ හැම වෙලේම අපි අපේ సంతానගත කාමච්ඡන්දය කාමච්ඡන්දේ විදිහට තමන්ම හඳුනා ගන්න ඕන තමන්ම හඳුනා ගන්න ඕනේ. හරිද? ජීවන හැම වෙලාවකම ආහාරයක් ගැන කිසිකමක් ඇති වෙනකොට ගීතයක් ගැන කිසිකමක් ඇති වෙනකොට හ්ම් ඒ සමහර අයත් ඉන්නවා සංගීතයට තදින් ඇලිලා. ඒවා නැති වෙනකොට බොහොම අමාරුයි ඉන්න. නේද? සමහර ඇත්තෝ ඉන්නවා මේ කාලේ කාමච්ඡන්දයට කොච්චර ඇවිල්ලාද කියලා හොයාගත්ත හැකි. ලේසියෙන්ම සමහර ඇත්තෝ ගෙදර වැඩක් කරන්නේත් නැහැ, කාර්යාලය වැඩක් කරන්නේත් නැහැ, බස් එකේ යනකොටවත් අඩුම ගානේ යමක් ඉගෙන ගන්න උත්සාහ කරන්නේ හැම වෙලේම මොකේද ඇවිල්ලා තියෙන්නේ. දැකලා තියෙනව නේද? අතට ගන්නවා ඇඟිල්ලෙන් හූරනවා ඇඟිල්ලෙන් හූර හූර ඇඟිල්ලෙන් හූර හූර මොනවා බලනවද දන්නේ බලනවා බලනවා බලනවා බලනවා බලනවා කරා. ඒකෙන් ගැලවෙන්න බැරි එකක් තුනක් ප්‍රශ්නේ තියෙනවා. අන්නේ ගැලවෙන්න බැරුව මේ කුඩා දුරකථනයකට ඇලිලා. ඒක මත්තේ නැහෙන්න හදනවා. ඒක නැතුනොත් එහෙම පිස්සු වගේ. ආන් කාම මුර්ජාව. හරි. ඒක නැතුනොත් දැවෙනවා තැවෙනවා. ආන් කාම පරිදාහය. මේවත් එක්ක ජීවත් වෙලා කවදද කවදද මේ සංසාරයෙන් ඉවර වෙන්නේ? නේද? ඉතින් එහෙනම් අපි ওই විදිහට අපේ ළඟ තියෙන කාමච්ඡන්දය දැනගන්න ඉතින් ඊට පස්සේ මේක අඩු කරගෙන යනකොටයි Taman ළඟ නැති කාමච්ඡන්දය දැනගන්න ඕනේ. නැත්තම් කොහොමද නේද? නැති කාමච්ඡන්දේ මගේ ළඟ මෙන්න මේ જાතියේ කාමච්ඡන්දයක් නැහැ කියලා දැනගන්න ඕනේ. දැනගත්තාම ඒක ඒක උපදින්න දෙන්නේ නැතුව ප්‍රවේශම් කරගන්න පුළුවන්. නේද? එන්න එතකොටයි නූපන් නූපන් කාමච්ඡන්දේ ඉපදුනහම ඉපදෙනවා කියලා දැනගන්න පුළුවන් වෙන්නේ එතකොට මෙතර කල් ඉපදිලා නැහැ කියලා. ඒක ක්‍රමානුකූලව අයින් කරගන්න ඕනේ පින්නත් ඒකින්ද අපි හැම වෙලෙම උත්සාහ කරන්ද අද ඉඳන් ජීවත් වෙනකොට හැම වෙලෙම මෙන්න මේ தත්ත්වය කාමච්ඡන්දය. ඇඳුමකට යම් ඇලීමක් තියෙනවනේ. ආහාරයකට ඇලීමක් තියෙනවනේ. නිවසකට ඇලීමක් තියෙනවනේ. හරි? ඒ ඇඳුම් හින්දා ඇඳෙන්න වෙනවනේ. හරි තමන්ට අල්පේච්ච ඇඳුමක් අඳගෙන පාර යන්න බැරි කමක් තියෙනවනේ. ඒ කියන්නේ මේ ඇඳුම හරියන්නේ නැහැ. ඒ ඇඳුමේ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා හිතන්නකෝ. ඒක ගොඩාක් පරණක් නැහැ. හ්ම් පිළිත් නැහැ ඇඳුමේ. පිළිලලත් නැහැ. ලැජ්ජාවෙන් වහිනවා. මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙනවා. සීත උෂ්ණයෙන් ආරක්ෂා වෙනවා. අපිරිසුදුත් නැහැ. එහෙනම් මොකද ඇඳගන්න බැහැ? නේද? එහෙනම් දැන් තේරෙන්න ඕනේ කාරණාව පියුම් පියුම් තැන්වල මේ කාමච්ඡන්දය ඉදිරියලා තියෙනවද නැත්ද? නේද පොඩි පොඩි තැන්වල පවා උපදින මේ කාමච්ඡන්දය මොකද ගන්න කාම ලෝකේ අපි අලවා තබනවා ඇත්ත සම්පූර්ණයෙන්ම අයින් කළා දානවා ඒකට විසුණුහන්සලා විදිහට අපිටත් තියෙනවා පාවිච්චි කරන දේ පිළිබඳ කාමච්ඡන්දය උපදින්නේ නැති වෙන සිව්පස්සේ පරිහරණය කරන්න සිව්පස්සේ පරිහරණය කරද්දී කාම ප්‍රවේශයෙන් පරිහරණය කරන්න සිද්ධ වෙනවා කොහොම නමුත් කමක් නැහැ. මේ කාමච්ඡන්දයට හේතු වෙන කාරණා පිළිබඳවත් අපි දැන් සාකච්ඡා කරන්න ඕනේ. කාමච්ඡන්දයට මොනවද මොනවද මේ කාමච්ඡන්දයට හේතු වෙන්නේ කියලා අපි බලන්න ඕන මොනවද කියලා කාමච්ඡන්දයට හේතු වෙන කාරණා පිළිබඳ පින්වත්නි බුදුජාණන් වහන්සේ දේශනා කරේ සුබ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයක් කියලා. සුබ නිමිත්ත සහ අයෝනිසෝ මනසිකාරය කියලා වෙන කිසිම දෙයක් නැහැ. ඕකමයි කියලා දේශනා කරා. එකම ධර්මයක් මම දකිනවා මේ මේ වෙන කිසිවක් දකින්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ තමයි මේ සුබ නිමිත්ත කියන එක. ඉතින් මේක අපි තේරුම් ගන්න ඕනේ මොකක්ද මේ සුබ නිමිත්ත කියන්නේ කියලා. ඉන්නත් මේ ලෝකයේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් ලබා දෙන වස්තුන් හොඳ දේවල්, සුබ දේවල් කියලා අපේ සිතට වැටහෙන ආකාරයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ ශරීර. මනුෂ්‍ය ශරීර ගත්තාම මේ ශරීර පැහැදිලිවම පාදාන්තයේ ඉඳලා කේසමත්තකය දක්වා සුබ දේවල් වලින්ද හැදලා තියෙන්නේ නැත්නම් නොයේකුත් ගඳ ගහන ඉතාමත්ම අප්‍රසන්න දේවල් වලින්ද හැදලා තියෙන්නේ. මේ බලන්න මේ හැම ගැන අපි නිකන් හිතමු. හැම කියලා කියන්නේ පින්නත් මේ හැමට යටින් තියෙන්නේ මොනවද? ලේ සහ මස් කියනවා. ඒවා පිරිසිදුද? සුවඳද? ප්‍රසන්නද? නෑ. ලේ එහෙම කියන්නේ මහා ඇඹුල් ගතිය තියෙන. නේද? අප්‍රසන්න ස්වභාවයේ තියෙන උසු ගතිය තියෙන මේ දුගඳ තියෙන જાතියක් ලේ කියලා කියන්නේ. එතකොට මේ මස් සහිත ලේ සහිත මේ ශරීරයේ පිටින් ආවරණය වෙලා තියෙන මස් විසිරෙන්න දෙන්නේ නැතුව ලේ රැක්කරෙන්න දෙන්නේ නැතුව විසි වෙන්න දෙන්නේ නැතුව ආවරණය වෙලා තියෙන ආවරණය තමයි අමතර කියන්නේ. හැබැයි මේ හැමේ කියනවා පින්නන්නේ සියුම් සිදුරු වගේ. ඉදිකටු පුඩකින් මේ හැමට ඇන්න ලේනවා. ආම් පුංචි කට්ටකින් ඇන්න ලේනවා. නේද? එහෙනම් ලේ ලේ වලට එන්න බැරි වෙන්න හැබැයි ලේ වලම තියෙන සමහර දේවල් මිරිකෙන්න අපි අලතර බීමක් හදනවා කියන්නේ පියු බීමක් හදනවා. දැන් මොකද කරන්නේ මේක හොඳට වතුර දාලා පොඩි කරලා සීනි දාලා එබි කෑල්ලකට දාලා නේද මිරි කරනවා. ගුලිය වගේ. එතකොට ඇතුලේ තියෙන ඔක්කොම එන්නේ නැහැ. සමහර ඒවා රෙදි කෑල්ලේ මැද ඇතුලෙන් තියෙන ගිල් වලින් නේද නූල් අතරේ එළියට එනවා. එකපාරටම රෙද්දක් දිහා බලනකොට නූල් තියනවා කියලා හිතෙන්නේ නැහැ. නේද? නමුත් අර වගේ දේවල් මිරිකනකොට නම් ඔන්න ඒක අතරින් රිංගා යන බව තේරෙනවා. අන්න ඒ වගේ මේ හැම කියන්නේත් ඒ වගේ සියුම් සිදුරු තියෙන ආවරණයක් පෙනහෙරයක් වගේ. මේකෙන් ලේ එළියට ආවේ නැති වුණාට ලේවලම තියෙන තහඩිය තෙල් එළියට එනවා. නේද? හැම වෙලේම කාන්දු වෙනවා වගේ හරියට නිකන්. ඉතින් මොකද වෙන්නේ මේ එන දහඩිය තෙල් එක්ක විතරක් නෙවෙයි තින්නත් මේ හැම එන්නෙන් එන්නෙන් බලාගෙන ඉද්දි නේද මැරෙනවා. යටින් හැදෙන හැම වෙනුවට උඩින් හැම වෙලේම හැම අම මැරෙනවා. කොච්චර පිරිසිදු තැනක අපි හිටියත් ඒක හින්දා දාඩිය දාලා ටිකක් වෙලා යනකොට තෙල් ගතිය මේ ශරීරයේ මතුවෙනවද නැද්ද? තෙල් ගතිය මතුවෙනකොට අතින් අඹරලා බැලුවොත් කළු පාටද ඇඹරෙනවා. නේද? අපි කියන කුණු ඇඹරෙනවා කියන්නේ. දූවිලි වහුවේ නැතුණාට බාහිරින් කුණු වෙන ආවේ නැතුණාට මේ ශරීරයෙන්ම කුණු වෙනවා. ඒවා කොහොමද දන්නේ? දාඩියයි මේ උරණ තෙල වගේ එකයි අර මැරුච්චාමයි එකතුනහම ඇඹරෙන ඒවා කොහොමද දන්නේ? ප්‍රසන්නද? හිතා ප්‍රසන්නද? නෑ නේද? එහෙනම් මේ ශරීරයේ මේ හැම කියන එක මේ මනුස්ස ශරීරවල තියෙන හැම කියන එක හරියට මෙන්න මේ වගේ එකක්. අපි හදලා ගයක්. මේ ගේ සාලේ ටයිල් අල්ලලා තින්නේ. හැබැයි බැරි වුණා ඉඩ නැති හින්දා ගෙදරින් එහා පැත්තේ තියෙන වැසිකිලි වලේ තියෙන මේ වැසිකිළියේ තියෙන වැසිකිළි බටේ දාන්න උනේ සාලෙට යටින් ටයිල් වලට යටින් කියලා හදන්නකො. හරි. දැන් මොකද වෙලා තියෙන්නේ? මේක හිල් වෙලා. මේකේ කාන්දුවක් ඇවිල්ලා. වැසිකිළි බටෙන් කාන්දුවක් ඇවිල්ලා. අර ටයිල් වලින් දැන් උඩට උරන්න පටන් අරන් තියෙනවා. දැන් ගඳේ දැන්. දැන් කවුරු හරි වටින කට්ටියක් ගෙදර එනවා කියලා තියෙනවා. මම මොකද කරන්නේ? දැන් බටේ හදන්න මොකද කරන්න වෙන්නේ? සැරෙන් සැරේ සැරෙන් සැරේ මොකද කරන්න වෙන්නේ? ආ නේද? එතෙන්ට එතන පිහින්න ඕනේ. කියලා වතුර දාන්න ඕනේ. නිකන් වතුර දාලා බෑ. සබන් හරි මොන හරි දාලා හැමදේම හොදන්න ඕනේ. ඒකටලා හොදපු තැන හොඳට ආයතර පිහින්න ඕනේ. පිහලා විතරක් මදි. එතන තව මොන හරි සුවඳ જાතියක් දාන්න ඕනේ. නේද? ඒ කියන්නේ ඉතින් මොක් කරන්න ඕනේ. නේද? ෆයිල් එක හැන්ඩලෙම ඔෆ් කරන්න වෙලා. නේද? ඊට පස්සේ සුවඳ විඳින්න වෙලා එතෙන්ට. ඒ ඔක්කොම කරලා ටිකක් කළා යනකොට ආයෙ කාන්දු වෙලා. ආ. බලන්න දැන් මොකද කියලා. මේ හැමත් ඒ වගේමද නැද්ද? කොච්චරවත් මොෆ් කරන්න ඕනේ නේද? කරෙන් කරේ හොදන්න ඕනේ. කරෙන් කරේ නේද? මේක හරියට අසුචි කාන්දු වෙන තැනක් වගේ මේ හැම හැම තැනම පින්වත් මේ අර දුගඳ හමන තෙලක් දුගඳ හමන දහදියක් නේද? හැම මැරීමක් ඒකින්ද මේ මනුස්ස හැම කියලා කියන්නේ නේද? උබදයක්. හැබැයි මිනිස්සු මේකට කතා කරන්නේ මොකක් කියලාද? තවි තවි කල්යාණය කියලා සුබදයක් විදිහට. අපි තවි කල්යාණ ඇති කර ගැනීම අන්න බලන්න සුබ සුබදයක් විදිහට දකින්න. ඒකට කියන සුබ නිමිත්ත කියලා. ඊට පස්සේ සුබ නිමිත්ත වෙන අයෝනිසෝ මනසිකාරය වැරදි මනසකාරයක් ඇති කරගන්න මේ වගේ හැමක් ඇති කරගන්න ඕනේ මගේ මේ හැම දැක අන් අය සතුටු වෙනවා ඇත අපි මේ වගේ සෞම්‍ය සමස්තකස් කරගන්න ඕනේ කියලා අන්න කාම වස්තුව පිළිබඳව වැරදි මෙනෙහි කිරීම එහෙනම් අයෝනිසෝ මනසකාරයක් වැරදි මෙනෙහි කිරීමක් හින්දා කාමච්ඡන්ද එන්න එන්න එන්න එන්න එන්න වැඩි වෙනවා පින්නන්නේ අයෝනිසෝ මනසිකාරයත් සුබ නිමිත්තක් හරිද සුබ නිමිත්ත නිමිත්ත ඒ කියන්නේ අරමුණ නිමිත්ත කියන්නේ අරමුණ අරමුණ උනේ හැම ඒ අරමුණ මගේ මනසට දැන් අරමුණ වෙනවා අහවල් හැමක් මම දැක්කා මගේ හැම මේ විදිහට සකස් කරගන්න ඕනේ කියලා යනවා කඩේ නේද කඩේ ගිහලා කියලා මොකද කරන්නේ මේ මූණ තම්බනවා තම්බලා මොකද කරන්නේ මේකට අනිනවා අනලා මොකද කරන්නේ මේකේ තියෙන කඩු පැල්ලම් අයින් කරනවා ඊළඟට මේක උඩින් මොනවද අර තියාගෙන පිපිඤ්ඤා පෙති තියලා එක එක වුවා තියලා නේද භයානක රූප දැකලා තියෙනවා යප්පු වගේ නේද? ඈ මේක එක එක උලලා උලලා උලලා මං කියන්නේ මේකට නොයේකුත් අර නේද? කොහොම කරත් කාන්දුව නවත්තන්න කාන්දුව නවත්තන්න බෑ. මොනවා කරත් කාන්දුව නවත්තන්න බෑ. ඉතින් අසාර්ථක උත්සාහයක ඉන්නවා පින්නත්. අසාර්ථක උත්සාහයක ඉන්නවා මේක සුවයි සුන්දරයි ප්‍රියයි මధుරයි කියලා පෙන්වන්න. හරි? ඉතින් මෙන්න මේ වගේ වැරදි මානසික තත්ත්වයකින් ඒකට කියන අයෝනිසෝව කරන මෙනෙහි කිරීම කියලා අන්න ඒ වැරදි මානසික තත්ත්වයක් සුබ නිමිත්තක්. මේවා හොඳයි සුබයි කියලා එන වැරදි අරමුණ. ආන් ඒක එන්නේ අවිද්‍යාව හේතු කොටගෙන. ඒකන ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ඕනේ. නුවණින් මෙනෙහි කරන්න ඕනේ. එතකොට නුවණින් මෙනෙහි කරන්න ඕනේ. අන්නේ නුවණින් මෙනෙහි කරනකොට අපිට මේ සුබ ගතිය අපේ මනසට දැනෙන්නේ නැති වෙනවා පින්නන්නේ. එතකොට අපිට පුළුවන්කම තියෙනවා මේ කාමච්ඡන්දේ ටික ටික ටික ටික ටික ටික අඩු කරගන්න. මේ 11 ආකාරයක මෙනෙහි කරන ආකාරයක් තියෙනවා කාම වස්තුන් ගැන. ඒ පිළිබඳ අපි සාකච්ඡා කරන ඊළඟ ධර්ම දේශනාවේදී කොහොමද මේ මෙනෙහි කිරීම සිදු කරගන්නේ කියලා. මොකද කාමච්ඡන්දේ දුරු වෙන්න නම් ඒ වගේ ඒ වගේ මෙනෙහි කරන්න ඕනේ. අද අපි දැන් හේතුව ගැන මේ සාකච්ඡා කරමින් ඉන්නේ. එහෙනම් හේතුව සුබ නිමිත්ත කියන එක. සුබ නිමිත්ත අයින් කරගන්න ඕනේ. සුබ නිමිත්ත අයින් කරගන්න බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව නේද දැන් මේ කාලේ වෙනකොට කියනවා වැඩිපුර අසුභ භාවනාව ගැන අපි මොන හරි කිව්වහම අසුභ භාවනාව මෙහෙමයි ධර්මයේ සඳහන් වෙන්නේ අද මේ ශරීරය යාලි කැලේ වල වෙන් කරලා බලා ගන්න ඕනේ කියනකොට මේ මොකද අපේ ඇත්තන්ට පින්නත් මේ හරිය වැඩක් වුණා අපි ඔක්කොටම වැඩිපුර පිළිසකට ඔක්කොටම කියොත් ඒක මගේ ලොකු වැරද්දක් සමහර පිළිසකට එහෙම කිව්ව නේද අඩු කරලා කියන්න ඕනේ සමහර පිරිසකට සිද්ධ වුණා මේ හදිස් කියන හැම එකක්ම උයන විදිහ කෙටි ක්‍රම හෙව්වද නැද්ද? හැම දෙයකටම ජීවිතේ කෙටි ක්‍රම හෙව්වද නැද්ද? ඉක්ම දික්ම දික්මද කරගන්න පුළුවන් ක්‍රම හෙව්වා. ඒ ක්‍රමයට ගිය හින්දා අන්තිමට ධර්ම අවබෝධය ගැනත් මොකද උනේ? හැම එකම එකම විදිහට අල්ලන්න බෑ. ඒකට කෙටි ක්‍රම හොයන්න පටන් ගත්තා. ඒකින්ද කෙස්ලොම් නියදත් සම්මස්නහර අට අට මිදුළු ආදී වශයෙන් මෙහි කරන ඒවා. මෛත්‍රිය වඩන ඒවා. මේ එකක්වත් නැතුව ඍජුවම පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය මෙහි කරා නම් හරිය කියන තැනට ආවා. අනිත් ඒවාට හරියට නිග්‍රහ කරා. කොහොමද පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙහි කරන්නේ? කාම මුර්ජාවෙන් කෙරෙනවා නම් නේද? සුබ නිමි සුබ විදිහට දැනෙනවා නම් පංච උපාදානස්කන්ධය අරගෙන පංච උපාදානස්කන්ධය වෙන් කරගන්නවත් පුළුවන්කමක් නැහැ පින්වත්නි. ඒවා ඔක්කොම ආවරණය වෙනවා. එන්න මේ කාමච්ඡන්ද ආදී මූලිකව අයින් කරගන්නේ නැත්නම්. සුබ වශයෙන් දැනෙන ගතිය නැත්. සුබ වශයෙන් දැනෙන ගතිය අඩු කරගන්නේ නැත්නම්. එහෙනම් මේ gedara සුබයි, ඉදම සුබයි. හරිද? නැකත සුබයි. ඒතර තව නොයේකුත් දේවල් මේකේ තියෙන නේද? ඒවා ඔක්කොම හොඳ දේවල්. සුභයි කියලා කියන්නේ හොඳයි. සුවයි. මధుරයි, ප්‍රියයි. ඒ කියන්නේ හොඳ දේවල්. ඒවා යහපත් දේවල්. හරි එතකොට ඒ වස්තුන් ඒ වස්තුන් තියෙන විදිහම තිබ්බා. අපිට තේරුම් නැති ලොකු කොටසක් තියෙනවා පුනා. ඒ සුභයි කියලා ගත්ත වස්තු දිහා පොඩ්ඩක් මොහොතකට නිවැරදිව හැරිලා බලන්න මේ අවිද්‍යාවෙන් ඉඳයි මේක උනේ කියලා අපිට තේරෙන්නේ නැහැ. මෝටර් සයිකලයක් නැති කෙනෙක් හිතනවා මෝටර් සයිකලය කියන්නේ සුබයි. ඒක තමයි ජීවිතේ ලැබිය හැකි නේද? නැති කෙනා හිතන්නේ ජීවිතේ ලැබිය හැකි ඉහළම වස්තුව තමයි මට බයිසිකලයක් තිබුණා නම් ආයි මොකුත් ඕනේ නැහැ. එහෙම කියනවද නැද්ද? මට සතුටෙන් ඉන්න තියෙන එකම දේ නේද? බයිසිකලය නැති කාලේ කට්ටිය කියලා මට සතුටෙන් ඉන්න තියෙන එකම දේ බයිසිකලය කියලා. අන්තිමට මොකද කරන්නේ මේ තනත්තා බයිසිකලයක් ගන්නවා. අන්තිමට බයිසිකලෙ ඉතින් තියෙනවා. සතුට බයිසිකලේ අරන් දැන් ටික දවසක් කියන්නකෝ. බයිසිකලේ නම් දැන් දිගටම තියෙනවා. සතුට? සතුට නෑ. දරුවෝ නැති සමහර විවාහපත් වෙච්ච කට්ටිය හිතනවා මට දරුවෙක් හිටියා නම් ඒක විතරයි දරු සම්පත තමයි සම්පත කියන්නේ ඒක නැත්නම් මේ ජීවිතේ ජීවත් වෙලා වැඩක් නැහැ මට නැරෙන්න හිතලා තියෙන නිසා. හරි. අන්තිමට කොහොම හරි කරලා දරුවෙක් ලැබෙනවා. අන්තිමට දරුවා ලැබී ඇත සතුට නැත. මේ කාම වස්තුන් කෙරෙහි කාම ස්නේහයක් ත්‍යාගෙන කාම මුර්ජාවක් තියාගෙන කාම පරිදාහයක් තියාගෙන ඒවා තෘප්තිමත් කරන්න හදනවා ඒ වුණාට තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒ මොහොතේ සැප ලබා දුන්නාට පින්වත්නි ඒ වගේන් අන්තිමට වෙන්නේ මහා දුක්ඛිත ස්වභාවයක්මයි. ඒකින්ද හිතට ඇත්ත අවබෝධ කරලා දෙන්න විදිහක් නැහැ. මෙන්න මේ සුබ නිමිත මේවා හොඳයි මේවා සුබයි කියලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කෙරෙහි පින්වත්නි දැඩිව ගැනීමක් කියනවා ආන්ගේ දැඩි ගැනීම තමයි සුබ නිමිත්ත කියලා කියන්නේ. ඒක සුබ විදිහට අපිට අවබෝධ වෙනවා. මේවා නැත්තම් වැඩක් නැහැ. මේ වගේ ගයක් නැත්තම් වැඩක් නැහැ. මේ වගේ ඇඳුම් ඇඳ නැත්තම් වැඩක් නැහැ. මේ වගේ වාහනයක් නැත්තම් වැඩක් නැහැ. මේ වගේ දේවල් නැත්තම් වැඩක් නැහැ, වැඩක් නැහැ, වැඩක් නැහැ කියලා අපේ හිතට දැනෙනවා. අන්න ඒකට කියනවා සුබ නිමිත්ත කියලා. ඉතින් අන්න ඒ වගේ தත්ත්වයකට අපිපත් වෙලා ඉන්නවා. අන්න ඒ ඒ தත්වයකට පත් වෙලා එකම දෙයකට හිත යොමු යොමු වෙලා දැඩිව කාමච්ඡන්දයට හේතු වෙන විදිහට ජීවත් වෙන්න වෙලා තියෙනවා පින්නන්නේ අන්න ඒ தත්වය දුරු කරගන්න නිවැරදි මෙනෙහි කිරීමකට වැටෙන්න ඕන. නිවැරදි මෙනෙහි කිරීමකට යන්න ඕන. ආන්ගේ නිවැරදි මෙනෙහි කිරීමට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා නිවැරදිව මෙනෙහි වෙන ආකාරයට අපේ හිත සකස් කරගන්න ඕනේ. ඒ සඳහා මෙනෙහි කළ යුතු ආකාරය මම මතක් කරා වගේ ඒක සම්පූර්ණ වශයෙන්ම මේ කාරණා 11 ඊළඟ දවසේ සාකච්ඡා කරනවා. නමුත් අද අපි තව කාරණා කීපයක් මේකටම අදාළව අද සමහර වෙලා තියෙන දේවල් ගැන සාකච්ඡා කරන්න ඕනේ. බොහෝ දෙනා ඉන්නවා පින්වත්නි විශේෂයෙන්ම මොනවා හරි ඒ කට්ටිය කාර්යක්ෂමව කටයුතු කරන්නේ නැති මහා අම්මල පිරිස් ඉන්නවා. හරිද? ඉතින් ඒ අයට මොකද වෙන්නේ? එක පැත්තකට වෙලා නිකන් ඉනකොට වෙන වැඩ නැහැ. විසුණු වහන්සේලාගේ පැත්තෙන් ගත්තාම හරි විදිහට විසුණු වහන්සේලාට තියෙනවා වත් පිළිවෙත. ඒ වත තමයි සීලය පුරන්නේ කියලා දේශනාවේ තියෙනවා. වත් නැති භික්ෂුවට වත් කරන්නේ නැති ඒ වත් ටික කරනවා නම් එයා බොහොම කාර්යබහුල කෙනෙක් වෙනවා. ඒ වගේ තමන්ගේ ජීවිතේ තමන්ට කරන්න තියෙන දේවල් ගිහියත්ෝ කරන්නේ නැතුව සම්බැලිකමින් ඉන්නකොට මොකද වෙන්නේ? නිකම්ම එක තැනකට වෙලා අලගෙඩි වගේ ඉඳ ගත්තහම හ්ම් කාර්යක්ෂමව වැඩ කරන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ Tamange හිත යෙදුනා නම් මොනවා හරි පැත්තකට මොකද ඒකම ඒකම ඒකම ඒකම මෙනෙහි වෙන්න පටන් ගන්නවා වැඩි මානසිකාරයෙන් පටන් ගන්නවා කාර්යක්ෂමව වැඩ කරන ඇත්තන්ට කාමච්ඡන්ද උපදවා උපදවන්න අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරන්න වෙලාවක් වෙලාවක් නැති වෙනවා පින්වත් මේ ඇත්තන්ට හොඳට තේරෙලා ඇති ඔක කාම පරිදාහ ඇති වෙච්ච කාලේ මොනවා මොනවා හරි ප්‍රශ්න ඇති වෙනවනේ වෙලාවකට. ඒක කාර්යාලයේ කාර්යක්ෂමව කාර්යාලයේ වැඩ කරන ඇත්තෝ. මොකද වෙන්නේ කාර්යාලයේ ඉන්නකම් අර එකක්වත් මතක් වෙන්නේ නැහැ. ඒ මොකද ඒකට කාර්යක්ෂම අනිත් අයගේ වැඩ කරලා දෙන්න තියෙන හින්දා එතකොට මොකද වෙන්නේ? ඒක නැතුව ආපහු කාර්යාලයෙන් එළියට ආපු ගමන් අර නිදාගෙන හැරුණා වගේ අර ආය මතක් වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි දැනගන්න ඕනේ තමන් ජීවිතයට අරමුණක් ඇති කරගෙන. නිවන් දැකීමේ අරමුණ ඇති කරගෙන. ධානාදී උත්තරී මනස ධර්මයන් ඇති කර ගැනීමේ අරමුණක් ඇති කරගත්තාම ඔය පොඩි පොඩි දේවල් එක්ක තියෙන සම්බන්ධකම් නැති වෙලා යනවා. ඒකින්ද කාර්යක්ෂම වෙන්න ඕනේ. ලෞකික දෙයකට හරි කමන්නේ නැහැ. ඊටාම කාර්යක්ෂම වෙන්න ඕනේ. ඒවට ඇලෙන්නේ නැතුව Taman කියාක් හරි හරි හම්බ කරලා අඳුම ගානේ නැති බැරි කෙනෙකුට දෙන්නවක්වත් විනාක්වත් කරගන්න මේ ජීවිතේ ගෙවන්න ඕනේ. ඔහේ බුදිය වෙනින්නේ නැතුව. ඒ ජාතිය නගා හිටවන්න ඕනේ, ජාතිය නගා හිටවන්න ඕනේ කියලා හරියට සටන් කරන් ලෑස්ති කරගන්නවා. අපේ සමහර ඇත්තෝ හැබැයි 9 වෙනකම් බුදිනවා. නේද? එතකොට කාර්යක්ෂමව වැඩ කරලා දිනු වෙන જાතීන් ඉන්නවා මේ රටේ. හ්ම් රෑ වෙනකම් ඇහැරලා ඉඳලා පාන්දර නැගිටලා ක්‍රමානුකූලව වැඩ කරලා. ඉතින් ඒකත් ඒ මර්ධනය කරන්න දාස්තිකව ගන්න හදනවා ඉස්පස්ස. එහෙනම් જાතිය නගාවිට යන්න නම් මොකද කරන්න ඕන? අන්න අය මර්ධනය කරන එක නෙවෙයි තමන් වර්ධනය වෙන එකයි කරන්න ඕනේ. ඒ සඳහා කාමච්ඡන්දය අඩු කරගෙන කාර්යක්ෂම අඩු කරගන්න ඕනේ, නිින්ද අඩු කරගන්න ඕනේ. එහෙම ඒ විදිහට කටයුතු කරොත් අපිට පුළුවන්කම තියෙනවා පින්නත් ඒ විදිහට කාර්යයක් නො කටයුතු කරන්න. හැමෝටම ඇඟ වෙහෙස කරලා කටයුතු කරන්න බෑ. නමුත් ඉස්තර කාලේ බොහෝ ග්‍රන්ථ හැදෑරුවා. විසුණු වහන්සේලාත් බොහෝ ග්‍රන්ථ හැදෑරුවා. නේද? එතකොට තම තමන්ට තමන්ගේ දැනුම වැඩි කරගන්න නොයේකුත් දේවල් කරන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒවා මේ කාලේ යනකොට ටික ටික අඩු වෙලා. නේද? ටෙලිෆෝන් වලටම හිර වෙලා. හ්ම් ඉතින් ඒ වගේ කාර්යක්ෂමව Tamanට අවශ්‍ය කරන ශාස්ත්‍රීය දැනුම වර්ධනය කරන්න කටයුතු කරනවා නම් ඒ තැනට මේ මනස ඒ පැත්තට යොමු වෙන එක අඩු වෙලා යනවා. ඒ පැත්ත ගැනත් අපි හිතන්න ඕනේ. ඒ පැත්ත ගැන හිතන්න ඕනේ Tamanට මොනවා හරි දෙයක යෙදෙන්න පුළුවන් පින්නන්නේ අඳුම ගානේ අය වෙහෙසලා වැඩ කරන්න බැරි නම් මනස වෙහෙසලා වැඩ කරන දෙයක යෙදෙනවා නම් ඔය තියෙන දැඩි ඉතා පීඩාකාරී පැත්තට අඩු වෙන්න යම් කිසි හේතුවක් බවට පත් වෙනවා. ඒ වගේම අතීත විසුණු වහන්සේලා දූතාංග ආදී ආරක්ෂා කරේ පැහැදිලිවම මේ සිව්පසයේ කෙරෙහි ඇතිවන්නා වූ කාමච්ඡන්ද ආදී ඒ කෙරෙහි තියෙන දැඩි බැඳීම් අයින් කරගන්න. ඉතින් එතන එහාට ගියා නම් ගිහියත් ගන්න පුළුවන් තමන්ගේ සීලය හරියට ආරක්ෂා කරගන්න. බොරු කියන ඒවා, කේලම් කියන ඒවා, පරුස වචන කියන ඒවා, හිස් වචන කතා කරන ඒවා, ඒවා බැහැර කරනකොට හිස් වචන වලින් බැහැර වුණත් වෙනන්නේ කාමචන්දේ ගොඩාක් අඩු වෙන්න හේතුවක් වෙනවා. හරිද ඔය කෙලිනාට්‍ය වගේ දේවල් මොනවද අනුන්ගේ විස්තර තියෙන දේවල් ඒ වයින් බැහැර වෙන්න ඕනේ ඒ වයින් බැහැර වෙනකොට අපිට කාමචන්දේ නැති කරගන්න හේතු වෙනවා ඉතින් ඒ වගේම සමාධිය වැඩි වීම විදර්ශනා වැඩි වීම ආදී නොයේකුත් කාරණාවන් ඒවා පැහැදිලිවම අපි දන්නවා සමාධිය වඩන කෙනාට කාමච්ඡන්දය අයින් වෙනවා විදර්ශනා වඩන කෙනාට කාමච්ඡන්දය අයින් වෙනවා ඉතින් ඒ ඔය වගේ බොහෝ උපක්‍රම පාවිච්චි කරලා අපිට කාමච්ඡන්දයෙන් අයින් වෙන්න පුළුවන්කම තියෙනවා ඉතින් ඒ උපක්‍රම වලට අමතරව බුදුරජාන් වහන්සේ දේශනා කරපු මෙනෙහි කරන ආකාර 11 පිළිබඳව අපි හෙට දවසේ සාකච්ඡා කරමු එතකොට ඒ ආකාරයට මෙනෙහි කරපුවම අපිට කාමච්ඡන්දයෙන් අයින් වෙන්න පුළුවන්. අද දවසේ අපි මොනවද ඉගෙන ගත්තේ? සුබ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරය. සුබ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත් කාමච්ඡන්දයට හේතු වෙනවා. සුබ නිමිත්ත අයින් කරගන්න නම් අපි විද්‍යාව උපදවා ගන්න, අර්ථ උපදවා ගන්න ඕනේ. එහි අර්ථ தত্ত্বය දැනගන්න ඕනේ. එතකොට මේ නිමිත්ත පිළිබඳ අයෝනිසෝ මනසිකාරය තමයි මේ කාමච්ඡන්දය නැති කාමච්ඡන්දය ඇති කරන්නත්, කියන කාමච්ඡන්දය ප්‍රබල කරන්නත් බොහෝ බොහෝ වර්ධනය කරන්නත් කෙරේ. ඉතින් ඒකින්ද අපි හොඳින්ම දැනගන්න ඕනේ මගේ ළඟ තියෙන කාමච්ඡන්දය අයින් කරගන්න ඕනේ කියලා එක බුද්ධ අවවාදය. මේ අනුව කටයුතු කරන්ඩ මේ පින්වන්ත අයට අද දවසේ මේ ධර්ම දේශනාවේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ මේ නැදිවියේ ඉන්න මේ පින්වන්ත පිරිස. මේ පිරිසගේ දැටිබර දායකත්වය තමයි මේ හැමදෙනාටම ධර්මය ශ්‍රවණය කරන්න ලැබුණේ. ඉතින් අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය ලබාගත් මේ පින්වත් පිරිසට අන් අයට ධර්ම දේශනාවේ දායකත්වය ලබා දුන්න ඒ ආනිසංස වාරය මේ අත්යන්ට උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා සුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛං ශාසනං තිරං රක්ඛං තුදේශනං තිරං රක්ඛං තුමන් පරන්ති